මංගල ප්‍රශ්නේ විසඳුණා. ඒ අතර සමහර දෙවියන් අතර සාකච්ඡාවක් ඇති වුණා. ශරුවක්ඥන් වහන්සේ අභිවෘද්ධි කර දේ සියල්ල දේශනා කළා. කිරීමේ දොරටුත් අහන්නට ඕන නේද? කියලා ඒ අනුව සාකච්ඡා කොට නැවත පසුදින ජේතවනාරාමේ හාත්පස බබළුවාගෙන දෙවියන් බ්‍රහ්මයන් දසදහසක් වලින් පැමිණ වික්ත ප්‍රතිබල දේව පුත්‍රයෙක් ලවා සරුවඥන් වහන්සේ ඉදිරියේ ප්‍රශ්න ගාථාවක් කියවන්ට යෙදුණා. පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං පුට්ඨු මාගම්ම කිං පරාභවතු මුකං මේ තමයි ප්‍රශ්න ගාථාව. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිහෙන සුළු කුජලයා අපි දැනගන්නට ඕනේ. භාග්‍යතුන් වහන්සේගෙන් ඒ සම්බන්ධව විමසා දැනගැනීමටයි මේ පැමිණියේ. ඒසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිහීමේ දොරටු අපට අවසර ලැබේවා කියන එකයි ප්‍රශ්න ගාථාව සමග කළ ආරාධනය. මේ දේශනාවත් මහා මංගල සූත්‍රයේ මෙන්ම සීළු සරුවඥන් වහන්සේ විසින් දේශනා කළ ලද දේශනාවක්. මේවාට කියන අවිජහිත දේශනා කියලා. අවිජහිත කියන්නේ සීළු බුදුරයන් වහන්සේලා එක ලෙස අටනහැර දේශනා කරන දේශනාවන්. ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනේ මේ මහා මංගල සූත්‍රාන්ත දේශනය මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනේ ආදී වූ සීල සරුවඥන් වහන්සේ විසින් දේශන ලද සූත්‍ර දේශනාවන් හතරටයි මේ පරාභව සූත්‍රයක් අයිති වෙන්නේ. මේ පරාභව සූත්‍රාන්ත දේශනාව අහනකොට අහනකොට අර සැකයක් සාංකාවක් නිමතියක් තිබුණු දෙවියන් අතරට මහත් කලකිරීමකටද පත්වීම සිද්ධ වුණා. ඒ කලකිරීම නිමිත්තෙන් ධර්මයට නතු වී ඒ ධර්මයේ තුලින් සමාධිය උපදවාගෙන මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න සමර්ථ වුණා. දැන් අපි සලකා බලමු ඒ පරාභව ධර්ම ටික. පරාභව කියන්නේ පිරිහීම. පරාභවතෝ මුඛං කියන්නේ පිරිහෙන්නාගේ දොරටු. පිරිහීමට හේතු වෙන දොරටු. එවැනි දොරටු ගාථා වශයෙන් 12ක් දේශනා කළා. ඒ දේශනා කලේ අහනාන ප්‍රශ්නයට අනුවයි. එක ගාථාවකින් පිරිහීමේ දොරටු දේශනා කොට වදාළ අවස්ථාවේ තවත් ගාථාවකින් අහනවා අපට තවත් එකක් ඕනේ තවත් එකක් ඕනේ කියලා. මේ වාගේ ඒ දෙවියන්ගේ ප්‍රශ්නෝත්තර වශයෙන් මේ දේශනේ සරුවක්ඥන් වහන්සේ පැවැත්වුවේ. මාත්‍රුකා කළ ගාථාව තේරුව මෙහෙමයි. තුවිජානෝ භවං හෝති. දියුණු වෙන පුජ්‍යලයා ගැන දැන ගැනීම සුවසේ පුළුවනි. සුවිජානෝ පරාභවෝ පිරිහෙන පුජ්‍යලයා ගැන සුවසේ දත හැකියි. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ ධර්මයට කැමැති තැනැත්තා දිනුවටපත් වෙනවා. ධර්මයට දේශ කරන්න සලකල්ලි පිළිහෙනවා. මේකයි පළවෙනි ගාථාවේ කෙටි තේරුම. ලෝකයේ දූණු වෙන පුජ්‍යලයා සුවසේ දැක ගන්න පුළුවන්. පිරිහෙන පුජ්‍යලයා සුවසේ දැක ගන්න පුළුවන්. අපේ ලංකාවේ මිනිස්යන් අතර කතාවක් තියෙනවා. ලැබෙන ගා දෙපැත්තෙන් දැනගන්න පුළුවන්. දෙපැත්තෙන් දැනගන්න පුළුවන් කියලා. පෙති දෙකක් වෙනකොට දැනගන්න පුළුවන්. මේ ගහ වැඩිනවා කියලා. ඒ වාගේ පුජ්‍යලයන් ඇසුරු කරනකොට ඒ පුජ්‍යලයාගේ ගති පැවතුම් තුළින් මේ තැනත්තා දුණු වෙනවා මේ තැනත්තා පිරිනනවා කියන එක නැනවතුන්ද පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. යම් කෙනෙක් ධර්ම ශ්‍රවණයෙහි ෘචි කරනවා නම් එවාගෙම ප්‍රතිපත්ති පිරීමෙහි ෘචි කරනවා නම් ඒ තැනත්තා ධම්මකාමෝ ධර්මයට කැමති කෙනෙක්. ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිනනයේ කුලාර පාමුජ්ජෝ මේ කිව්වේ ඊට අදාළ සූත්‍ර පාඨයක් නාතර නාථකර ධර්ම සූත්‍රය එනවා. ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිනයේ උලාර පාමුජ්ජෝ. ඒ කියන්නේ ධර්මකාමී පුජ්‍යලයා ධර්මයේ පිළිබඳව තාම ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රේමනාපයෙන් යෙදෙනවා. පිය සමුදාහාරෝ කියේ ඒකයි. ධර්මයේ ගැන කතා කරන්න, ධර්මයේ ගැන ශ්‍රවණය කරන්න නිතරම ප්‍රේමනාප භාවයෙන් යුක්ත වෙනවා. කොයි වෙලාවකවත් ධර්මයේ වෙනුවෙන් අලසවන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරනවා, ධාරණය කරනවා, සජ්ජායනා කරනවා, මෙනෙහි කරනවා, සාකච්ඡා කරනවා, දේශනා කරනවා, උගන්වනවා, ඉගෙන ගන්නවා. එපමණක් නෙමෙයි. ඒ ධර්මයට අනුව සීල රැකෙනවා, පිළිවෙත් පුරනවා, දස කුසල ධර්මයට අනුව පවතිනවා. මෙන්න මේ කුජලයා ධර්මකාමී කෙනෙක් කියලා නැනවත් හොඳින් තේරුම් කර ගන්නවා. ඒ තැනැත්තා කවදාකවත් මෙලව පිරෙන්නේ නැති, පරලෝක පිරෙන්නේ නැති, දෙලොවම ජයගෙන නිවන දක්වා ගමන් කරන අපරාජිත ජයග්‍රාහී පුද්ගලයෙක් බව ඥානවන්තයන් තේරුම් කර ගන්නවා. ඒ වගේම ධම්මදේශී ධර්මයට දේශ කරනවා කියන්නේ කවදාකවත් බණහඬ කැමති නැහැ. බණපදයක් සාකච්ඡා කරන්න කතා කරන්න කැමති නැහැ. ඒ වගේම බණපොත් කියවන්නේ නැහැ. ධර්ම සාකච්ඡා කරන්නේ දාම්පද පාඩම් කරන්නේ දාම්පද සජ්ජායනා කරන්නේ ඒවා ගැන සිතන්නේ මතන්නේ නැහැ ඒ වගේම ධර්මයේ හැසිරෙන්නේ කවදාකවත් ඉසරණිය ගැන පංචශීලය ගැන උසස් සීල අෂ්ටාංග සීල දස සීල ගැන හිතක්වත් පහළවන්නේ නැහැ ඔහුගේ අදහස නිරතුරුවම පස්පව් දස කුසල් වැනි ක්‍රියාකලාපයන් යෙදීමයි. ඒ තැනැත්තාගේ ඇවතුම් පැවතුම් තුලින් ඥානවන්තයා තේරුම් ගන්නවා මේ පුද්ගලයා මෙලවත් පිරිහෙනවා. පරලෝ අපාගාමීව පිරිහෙනවා. දෙලොවම පිරිහෙලා සංසාර කණුවක් බාටපත් වෙනවා. සසරින් ගොඩ නොයන සසර කණුවක් වගේ බාටපත් වෙනවා. කියන බව ඥානවන්තය නුවණින් තේරුම් කර ගන්නවා. ඒකයි සරුවඥන් වහන්සේ මෙහෙම පහදා අදාළේ. ඊළඟට දීපුත්‍රය හැම ඉතිහෙතං විඥානං පඨමෝසු පරාභවෝ ස්වාමීනි මේක පළවෙනි පිරිහීමේ දොරටුව දැන් අපි තේරුම් ගත්තා. ဒုတိယං භගවා බ්‍රෝහි කිං පරාභවතු මුඛං ස්වාමීනි දෙවෙනි පිරිහීමේ දොරටුවත් අපට දේශනා කරනු මැනව. ඒකට දේශනා කළා ඊළඟ ගාථාව. අසන්තස්ස පියා හොන්ති සන්තේ නකුරුතේ පියා අසතං ධම්මං රෝචේති තං පර භවතු මුඛං ඒ කියන්නේ අසත්පුරුෂයන් ඔහුට ප්‍රියමනාපයි සත්පුරුෂයන් අප්‍රියයි අමනාපයි අසත්පුරුෂ ධර්මයේ ෘචි කරනවා මෙන්න මේක පිරිහීමේ දොරටුවක් ඒ ගාථාවේ කෙටි තේරුම මෙහිමයි අසත්පුරුෂ නමින් මෙතන හඳුන්වන්නේ නියත මිසතුරු ගන්නා ලද ශාස්ත්‍රවරු එවැගේම තවත් පස්පවදාස අකුසල් කරන මෙලෝ පාලෝ අදහන්නේ නැති කුසල් අකුසල් නොකරන එවැගේම තුනුරුවන් අදහන්නේ නැති පස්පවදාස අකුසල් ආදී අකුසල පැත්තෙම හැසිරෙන අපාය දොරටු ඇරගෙන ඉන්න එවැගේම සුගති මඟ වහගෙන ඉන්න නිවන් මඟ අහුරාගෙන ඉන්න එවැගේම මිත්‍යා සංකල්පනා බහුලව ඉන්නේ කලගුණ නොදන්න මව්පියන් නොඳුනන වැඩිහිටියන් අඳුනන්නේ නැති ගරුකුත් ගරුකටෝට්ටන්න ගරු නොකරන සිල්ලුතුන්ද සිල්ලුතුන් ආශ්‍රය නොකරන ඒ වාගේ ගති පැවතුම් ඇති පුද්ගලයන් තමයි අසත්පුරුෂ කියලා හඳුන්වන්නේ එවැනි අසත්පුරුෂයන් යම් කෙනෙකුට ප්‍රියයි මනාපයි නම් ඒ ඔහුගේ පිරිහීමට හේතුවක් පිරිහීමේ දොරටුවක් මහදන සිටු පුත්‍රයාට වාගේ මහදන සිටු පුත්‍රයා තමන්ගේ දෙමෝපියන් සතු 87 කෝටියක ධන හිමිකාරී තමන්ගේ බිරිඳගේ පැත්තෙන් 87 කෝටියක ධන හිමි වුණා. ඒසා විශාල ධන සම්භාර ඇතු වීතේ මේ මහදන සිටු පුත්‍රයා අසත්පුරුෂයන් ආශ්‍රය කළා. අසත්පුරුෂ ආශ්‍රය නිසා වූ මත්තැනට ගිජු වුණා. සූදුවට ගිජු වුණා. විකාලය ඇදවිදීමට පුරුදු වුණා. නැතුම් ගැයුම් කෙලිසෙල්ලම් ආදියටම පුරුදු වුණා. අලස වුණා. පවිත මිතුරන් ඇසුරු කරමින් කල් ගෙවුවා. අන්තිමේ සිදුවුනේ වතුරකට ලුණු දැම්මා වගේ ඒසා විශාල ධනස්කන්ධයෙන් පිරිහුණා. යටත් පිරිසෙන් ඉදුම් ඉටුම් පවා නැති වුණා. ඇඳවත පවා නැති වුණා. ඒ සියල්ල අහිමි වෙලා අසරණව අනාථව කවුහරණක් නැතුව අගුවක් මුල මැරී ගින් අපාගාමී වුණා. බුදුරජාන් වහන්සේ දේශනා කළ මේ සිටු පුත්‍රයා ප්‍රථම වයසේදී ධනය සුරක්ෂිත කරගත්තා නම් පවිති මිතුරන්ගෙන් වෙන්වි මේ රටේ බර්ණස් නුවර අග්‍ර සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් රහත් වෙනවා. මධ්‍යම වාසයේදීවත් මොහු නුවණින් සලකා ධනය ආරක්ෂා කළා නම් මධ්‍යම සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් අනාගාමි වෙනවා. අවසාන කාලේ හරි පස්තිම වාසය හරි මොහු ධනය ආරක්ෂා කරගත්තා නම් ඔහු මේ රටේ තුන්වෙනි සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් සෝවාන් වෙනවා. දැන් දෙලොවෙම පිළිහිලා අපාගාමෝනේ අසත්පුරුෂ ආශ්‍රේ නිසා කියන එක පහදා දුන්නා. මේ වාගේ කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. අජාසස් රජතුමා පිළිහුනේ අසත්පුරුෂ දෙව්දත්තරුන් අනුගමනය කිරීමෙන්. පූර්ණ කාශ්‍යප, මක්ඛමේ ගෝසාල, අජිත කේසකම්බල, කකුද කච්චායන, සංජය බෙල්ලත්ති පුත්‍ර, නිගාඨනාත පුත්‍ර ආදී වූ අබෞද්ධ නිසඳුතු ශාස්ත්‍රවරුන් ඇදහු අය ඔක්කොමගේ නරකාදීට මේ වාගේ බැලුවාම අසත්පුරුෂ ආශ්‍රයේ පිරිහීමේ දුරුටුව එවැනි පුජ්‍යලයන් යම් කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ තැනැත්තා පිරිහෙනවා ඒ වගේම බුදු පසේ බුදු මහරහත් කල්යාණ මිත්‍ර සත්පුරුෂෝත්තමයන් ඒ වගේම සිල්වත් ගුණවත් ධනවත් උතුමන් එවැනි සත්පුරුෂයන් ප්‍රිය නොකරනවා නම් ඔහු පිරිහීමේ දොරටුවට පත් වෙලා සිටී. එවාගෙම අසත් ධර්මයේ කියන්නේ දෙලවට අවයද පිනිස, පරලවට අවද පිනිස, සුගතියට නිවනට බාධක වන දහම් පදහෙවත් එවැනි අනුශාසනාවන් ඍජු කරනවා නම් ඔහු පිරිහීමට පත් වෙනවා. මේ විදිහට ඒ ගාථාවෙන් අසත්පුරුෂයන් ඇසුරු කරන, සත්පුරුෂයන් පිටු දකින, අසත්පුරුෂ ධර්මයන් අනුගමනය කිරීම දලමින් පිරීමට නිවනින් පිරීමට හේතු වෙන පරාභව හේතුවක් කියන එක මේ දේශනෙන් පහදා වදාලා. ඊළඟට දීපුත්‍රය අවස්වාමීනි දැන් අපට දෙවෙනි පරාභව හේතුවක් අවබෝධ වුණා. ස්වාමීනි තුන්වෙනි පිරීමේ දරුතුවක් අවසන් ලැබේවා. එලලාවේ සරුවඥන් වහන්සේ තුන්වෙනි ගාථාවෙන් පිළිතුරු දුන්නා. නිද්දාශීලී සබාශීලී අනුත්ථාතාච යෝනරු අලසෝ කෝධ පඤ්ඤානෝ තම්පරා භවතු මුඛං යම් කිසි කෙනෙක් නිතර නිදන සුළුණා කලත වේලා තව දෙන්නේ උදේ ඉර පාන කන්න ගෙටින්නේ වේලාසනින් රාත්‍රී නිදා ගන්නවා නින්දටම කාලය ගෙවනවා ඒක නිද්දාශීලී බව පිරිහීමේ දොරටුවක් සමාශීලී යම් කෙනෙක් තමන්ගේ වැඩ කටයුතු ගැන බලන්නේ පිරිස් මැද්දටකින් අල්ලාප සල්ලාප කතා කරමින් නිකරුණේ කාලය ගත කරනවා. ඒ සභාශීලීකම පිළිහිමේ දොරටුවක්. එවාගෙම අනුත්ථාතාච කිසිම වීරිය තේජසක් නැහැ. Tamanට අවශ්‍ය කටයුතු ගැන උත්සාහයක් නැහැ. හැම වෙලාවෙම මන්දෝත්සාහීව කටයුතු කිරීම පිළිහිමේ දොරටුවක්. අලසෝ සීතල උණුසුම බඩගින්න, පිපාස, එවැගේම අලුයම, සංධ්‍යාව ආදී මොන මොනාරි හේතු හිත හිතා දෙවසින් බලන්නක් මෙන් කම්මැලිකමින් දිවස් බලමින් අලසම කාලය ගෙවනවා නම් ධනයෙන් යසසින් ඓශ්වර්යයෙන් සැපයෙන් සම්පතින් ඥාතියෙන්ගෙන් අමුදරුවන්ගෙන් ජීවිතෙන් පවා පරිහානියට පත් වෙනවා අලසකම පිරීමේ දොරටුව කෝඩ පඤ්ඤානෝ ක්‍රෝධපඤ්ඤානෝගේ නිතර කිපෙන සුළුයි. කොයි වෙලාවෙකවත් හිතේ මුරුදු බවක් නැහැ. මෛත්‍රියක් නැහැ හැම වෙලාවෙම හැම දිනා වෙතම කිපෙන සුළු පැවැත්මින් ක්‍රෝධ බහුලෝ වාසය කිරීම පිළිහිමේ දොරටුවක්. එතකොට මේ ගාථාවෙන් පැහැදිලි වුණා නිදන සුළු බව පිළිහිමේ දොරටුවක්. රාගයේම සබහාශීලී කියන්නේ නිතර පිරිස් මැද්දේ අල්ලාප සල්ලාප කතා කරමින් කල් ගෙවීම පිළිහිමේ දොරටුවක්. වීරියක් නැතුව, වීරිය තේජසක් නැතුව කටයුතු මේ වලින් පිරීම. එවාගෙම අලස බව පිරීම. එසේම ක්‍රෝධ කරන බව හැම පැත්තෙන් පිරීමට හේතුවක් බව ඒ තුන්වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපුත්‍රය ඇසුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් අපට තුන්වෙනි පිරිහීමේ දොරටුව ආબોධ වුණා. ස්වාමීනි හතරවෙනි පිරිහීමේ දොරටුවත් අවසර ලැබේවා. ඒ සඳහා සරුවක්ඥන් වහන්සේ දේශනා කළා යෝ මාතරං වා පිතරං වා දින්නකං ගත යොබ්බනං පහෝ සන්තෝ නබරති තම් පරා භවතු මුඛං යම් කිසි දරුවේ තමන් වත් පොහසත්කම් ඇතුව සැපින් ජීවත් වෙමින් තමන්ගේ වය වෘද්ධ මව්පිය දෙදෙනාට නොසලකා හරිනවා නම් පිටුපානවා නම් ඒ තැනැත්තාට අනිවාර්යෙන් පිරිහීම සිද්ධ වෙනවා මව්පියන්ගේ හදපත්ලේ තියෙනවා දරුවන් ගැන පුදුම පිහිටි කරුණාවක් මෛත්‍රියක්. ඒසා ඒ දරුවන් යහපත් වාසනාවන්ත දරුවන් බාටපත් උනේ මව්පියන්ගේ ඒ කරුණා මෛත්‍රිය ආශිර්වාදයක් අනුග්‍රහයක් නිසාමයි. ඒ බව නොසලකන දරුවන් හරියට බුදුරජාණන් වහන්සේට පිටුවැපෑවහා සමාන සිද්ධියක් මව්පියන් නොසලකා හැරීම. අපේ පැරැන්නෝ කියන්නේ gedare බුදුන් මව්පිය දෙන්න කියලා. ඒ මොකද දෙමව්පියන්ගේ පිහිටයි දරුවන්ගේ මුළු ජීවිතයට සැලසුනේ. ඒ බව නොදන්නා වගේ දෙමව්පියන් දෙකෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් වතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් නොසලකා හරිනවා නම් දෙමව්පියන්ගේ වැඩ රාජකාරීන් නොකර හරිනවා නම් දෙමව්පියන්ගේ ආගමික චාරිත්‍ර කුල චාරිත්‍ර පැහැර හරිනවා නම් දෙමෝපියන් සතු දේවල් නැතිනාස්ති කරනවා නම් විනාශ කරනවා නම් දෙමෝපියන් ගැන කිසිම තැකීමක් නැතිනම් ඒ දරුවේ කාන්තෙන් පිරිහීමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජගහනු හේතිය ධනවත් බ්‍රාහ්මණයෙක්. ඒ බ්‍රාහ්මණයාට හිටියා පුතුම හතර දෙනෙක්. ඒ අත විවාහපත් කරලා ඒ ඉන්න අතරේ දරුවෝ කියා හිටිය අනේ තාත්තේ අපට ඔය තියෙන දේවල් බෙදා දෙන්න. දැන් තාත්තට පරිහරණය කරන්න අපහසු ඉන්නේ අපි බලා ගන්නන් තාත්තා. ඉතින් ඇත්තට මේ දරුවා හතර දෙනාට තමා සතු 4 ලක්ෂයක් ධනෙ හතරට බෙදලා දුන්නා. ඉතින් ලොකු පුතා ගෙදර ගියාම පුතා මුකුත් නැහැ. පුතාගේ බිල දෙකේ නම් හා ලොකු පුතාට වැඩිින් දුන්නද? අනේ පියාණන්ට ලැජ්ජායි කියලා ඊළඟ කෙනා ළඟට ගියා. කොහොම හතර දෙනා ළඟට ගියාම ඒ ඒ අයගේ භාර්යාවරු මේ අහිංසක බ්‍රාහ්මණතුමාගේ හිතට වේදන ඇති කෙරෙව්වා. අන්තිමේදී බ්‍රාහ්මණයා මගට බැස්සා. සිඟමණෙන් ජීවත් වෙන්න පටන් ගත්තා. ඔය අතරත හිතක් පහළ වුණා සෑම දිනාට පිහිට වෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසා යන්න ඕනේ බුදුරජාන් වහන්සේගෙන් පිහිටක් ගන්න කියලා ගියා. ගේලා මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කළා. ඒ වෙලාවේ සරුවක් යන වහන්සේ මහා කරුණාවෙන් ගාථා හතරක් උගන්වුවා. මෙන්න මේක ගිහිල්ලා සභාවක තියන්න දරුවන් ඉන්න සභාවකදී ඒ කාලේ දෙමව්පියන් නොසලකනවා නම් දරුවෝ කජුන්ගෙන් දඩුවම් ඉඳින්න වෙනවා ඒ කියන්නේ දඩ ගහනවා ඒ විදිහේ මේ අනතුරු ඇති දෙයක් තමයි දෙමාන්ත නොසලකා හැරීම ඉතින් ඒ බව බුදුරජාන් වහන්සේ දන්නා නිසා අර දරුවන් ඉන්න සමාගමකදී සංගමයකදී සභාවකදී මේක කියන්න කිව්වා ඒ වෙලාවේ මේ දරුවන් බයටපත් වුණා. බයටපත් වෙලා ඊගාස ඇහිලා ගිහිල්ලා බදාගෙන තාත්තා බදාගෙන ගෙදර කරන ගිහින් උපස්ථාන කරන්න පටන් ගත්තා. මේ වාගේ ප්‍රවෘත්ති බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිදු වුණා. ඉතින් ඒ දෙම ඒ දරුවන් නොසලකා හැරියානම් ඒ දරුවන්ට රජුන්ගෙන් දඬුවම් ලැබෙනවා. එපමණක් නෙමෙයි සසරදී ලැබෙන දෙමෝපියන් ලැබෙනවා නම් මහා නපුරු දුර්දාන්ත එවාගෙම සාහසික දෙමව්පියන් තමයි එයාට ලැබෙන්නේ. දෙමව්පියන් නොසලකා හරියානම් පරලෝකදී ලැබෙන දෙමව්පියෝ බොහෝම අකෘතඥර මහා ප්‍රතාප රජුරු වගේ තමයි. මහා ප්‍රතාප රජුරු බෝධිසත්ව කුමාරයන් වහන්සේ වයස මාස 7යි ඒ දරුවා ප්‍රතිපිට ගෑවන්නේ අන්තිමට ඒ බෝසතාණන් වහන්සේ ඒ දඬුවම් වින්දි. මොකක් හරි පාපයක් වුණා තමන්ගේ දෙමව්පියන්ගෙන් මේ විදිහට ඉපතක් විඳින්නේ. අන්නේ වාගේ දුර්දාන්ත පුජ්‍යලයන්ගේ ආශ්‍රයයට වැටෙන සිද්ධ වෙනවා දෙමෝපියන් නොසලකා හැරීමේ. අනික් කාරණයේ මෙලෝ වශයෙන් ඔහු තමාම තමාට ශාප කරගන්නේ වේදවා. තමාටම ඒ අනතුරු විඳින්න සිදු වෙනවා මේ ජීවිතේ. සසරදී ඉතින් අපාගාමීලා බොහෝ විඳින්න සිදු වෙනවා. නිසා gedara බුදුන්ද නොසලකුවා වාගේ තමයි දෙමෝපියන් නොසලකා හැරීම. ඒ පිළිහිමේ දොරටුවක්. ඊළඟට මේ දීපුත්‍රයා සඳහන් කළා ස්වාමීන් දැන් අපට හතරේනි පිරිහීමේ දොරටු ආબોධ වුණා. ස්වාමීන් පස්වෙනි පිරිහීමේ දොරටුවත් අවසර ලැබේවා. ඊළඟට දේශනා කළා යෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති තම් පරා භවතු මුඛං යම් කිසි කෙනෙක් කෙලස් බහා තබූ වර්තයෙන් බ්‍රාහ්මණ නම් වූ රහතන් වහන්සේලාට එවාගේම කෙලෙස් සමනය කරමින් සිටින පැවිදි උතුමන් වහන්සේලාට එවාගේම දුගී මඟේ අසරණ අනාථාදීන්ට බොරු කියා රවටවනවා නම් ඒක පිරිහීමේ දොරටුවක්. ඒ ඇත්ත දෙලෙවෙම පිරිහීමටපත් වෙනවා කියන එක පහදා දුන්නා. එතන බ්‍රාහ්මණ නමින් මෙතන හඳුන්වන්නේ බ්‍රාහ්මණ වංශිකයන් ගැන නෙමෙයි. බ්‍රාහ්මණ කියනවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට කෙලෙස් බහා තැබූ අර්ථයෙන් බාහිත පාපෝති බ්‍රාහ්මනෝ කියලා සඳහන් වෙන්නේ කෙලෙස් බහා තැබුවා. සියලු කෙලෙස් නැසුවා. එවැනි හික්ලේශ උතුමන්ලයි මෙතන බ්‍රාහ්මණ කියන්නේ. එවාගෙම සමනං කියන වචනේ කොටස් දෙකම ගැලෙනවා. සමනං කියන්නේ නික්ලේශේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සහ ඒ ශ්‍රමණ භාවයේ සඳහා නැත්නම් කෙලෙස් නැති කිරීම සඳහා පිළිවෙත් පුරන උතුමන් සමන කියන වචنين ප්‍රකාශ වෙනවා. ඒ වගේම වනිබ්බක කියන්නේ සිඟාගෙන ජීවත් වෙන අසරණයන්, දුකියන්, වාගේම අසරණයන්. එවැනි කෙනෙකු සම්මුඛ වෙලාවේ ඒ ඇයට තමාගේ ඇතිනම් යමක් දෙන්න තියෙද්දි දෙන්න නැtei කියලා කියනවා නම් හරි. අහවල් දෙය දෙන්නම් කියලා නොදී ඉන්නවා නම් හරි. ඒ වාගේ අවස්ථාවක් සිදු වෙනවා නම් බොරුවෙන් රවටනවා නම් ඒක තමන්ගේ දෙලොවම පිරිහීමට හේතු වෙන පරාභව ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කවදාකවත් සිල්ලුතුන් ගුණවතුන් පැවතීමෙන් වැළකී යුතුයි කියලා. එමක් නිසාද ඒක තමන් හවත්හා ගැනීමක්. සිල්ලුතුන් රැවටිය යුතු අය නෙමෙයි සිල්ලුතුන් කියන්නේ අවංක පිරිසක්. ඒ අවංක පිරිස බොරුවෙන් රවට්ටන්න ගියොත් සසර ගමනේදී හැමදාම තමන් බොරුකාරයෙක් වෙනවා. කිසි කෙනෙක් උන් නොපිළගන්නෙක් බවට පත් වෙනවා. එපමණක් නෙමෙයි සසරදී සිල්වත් ගුණවත් අසුරක් කල්ප ගණනාවකින්වත් නොලැබෙන්න ඒක හේතුවක් වෙනවා. මේක නිසා සිල්ලුතුන් ගුණවතුන් බුදුපසේ බුදුමහරහත් උතුමන් රැවටීමෙන් වැළකී යුතු වෙනවා. එවාගෙම අසරණ අනාථයන් පවා නරවතා ඒ ඇයට දෙන්න පුළුවන් තියෙනවා නම් ඒ සලකලා ඔවුන්ගේ හිතට සැනසෙල්ලක් දීම උතුම් ඥානවන්තකමක්. ඊළඟට මේ දියපුත්‍රය ස්වා ස්වාමීනි දැන් අපට පස්වෙනි පරාභව හේතුවක් තේරුණා. ස්වාමීනි හයවෙනි කිරීමේ දරුතු අපට අවසර ලැබේවා. පහෝත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සබෝජලෝ ඒකෝ භුඤ්ජති සාධූනි තං පරාභවතු මුඛං ඒ කියන්නේ බොහෝ සම්පත් තියෙනවා යම් කෙනෙකුට. පහෝත විත්තෝ කියන බොහෝම ධන සම්පත් තියෙනවා. ඒ වගේම බොහෝ භෝග සම්පත් තියෙනවා. මේ විදිහට ධන ධාන්‍ය, සංරිදී මුතුමැණික් ආදී සාර ධනය මේවා තියෙනවා. ඒ වගේම කෑම බීම ඇඳුම් පැළඳුම් හැම සම්පත්තියක් තියෙනවා. නමුත් තමාගේ ජීවිතය සඳහා රස මියුරු භෝජන සම්පාදනය කරගෙන gedara binidata වටන දී හැංගිලා අනුභව කරනවා. දුව දරුවන්ට නෑ, බිරිඳට නෑ, ඒ වගේම සේවක සේවිකාවන් ඉතිමිතුරන් දෙන්නෙත් නෑ, පෙන්වන්නෙත් නෑ, කියන්නෙත් නෑ. ඒ වාගේ රස මියුරු භෝජන තමන් තනියෙන් පරිභෝග කරනවා නම් ධනවත් පුද්ගලයෙක්. ඒක ඔහුගේ පරිහානියට හේතුවක් වෙනවා. එතකොට මෙහිදී සඳහන් වෙන්නේ සැබවින්ම ධන ධාන්‍ය අශේසරු සැප සම්පත් තියෙන කෙනෙක් ਸਰව සාධාරණ හැමදෙනාට සැලකිය යුතු බවයි. එසේ නොසලකනවා නම් ඔහුගේ පිළිහිමට හේතු වෙනවා. ඔහු කිසි කෙනෙක් ප්‍රිය නොකරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු මසුරු මලයෙන් ගැහුණු අර ගැවසුණු අර මච්චරේ කෝෂයේ සිටුවරයා වගේ ඉල්ලීස සිටුවරයා වගේ අනුන්ට අප්‍රියමනාප පුජ්‍යලෙක් වෙනවා. සමහර විට අපාගාමී වෙනවා. පෙර જાතියේක මහදල සිටුවරේ පසේ බුදු කෙනෙකුන් වහන්සේ තමන්ගේ ජේ ඉදිරියෙන් යනකොට තමන් ගෙදරින් බැහැර යන මොහොතේ මුණ ගැහිලා කිව්වා ගෙදර සිටු දේවියට මේ හාමුදුරන් වහන්සේට මොනවාරි දෙන්න කියලා. ඒ සිටු දේවිය කවදා පරිත්‍යාගශීලී. නමුත් මේ සිටුවරයාගෙන් කවදාකවත් අවසර ලැබෙන්නේ නැහැ සිඟන්නෙකුටවත් යමක් දෙන්න. එදා මේ වචන ලැබිච්ච නිසා සිටු දේවිය මොකද කළේ? පසේ බුදුරජාන් වහන්සේ ගෙදරට වැඩම කරවාගෙන හොඳින් ආසන පනවලා වඩා හිඳවලා දාන හොඳින් සකස් කළා. බොහෝම ප්‍රණීතව සකස් කළා. ප්‍රණීතව සකස් කරන්නේ ටික වේලාවක් ගත වෙනවනේ. එසේ සකස් කළ පාත්‍රයේ පිරෙන දානේ පූජා කළ වැඳලා පසේ බුදුරජාන් වහන්සේ පිටත් වුණා. ටික දරුවක් යනකොට මේ සිටුවරයා ගෙදර ආපහු එද්දී මුණ ගැහුණා. මුණ ගැහිච්ච වෙලාවේ පාත්‍රයට එබිලා බැලුවා. දැලුවා බොහෝම ප්‍රණීත දානයක්. හිත නරක් වුණා අනේ මොකදද මේ නිකං කාලා ජීවත් වෙන නැත්නම් මෙච්චර ප්‍රණීතව දෙන්නේ. අපේ ගෙදර වැඩ කරන්නෙකුට මේක දුන්නා නම් අපට වැඩියෙන් වැඩ කරලා දෙනවනේ කියලා හිත අප්‍රසාදයටපත් කරගත්තා. මේ අවස්ථාවේදී ඔහු යමක් දෙන්න කියපු වචන නිසා ආත්මභාව හතක් දිවි ලෝක උපන්න අල්පේශාක්‍යය. නැත් ආත්මභාව හතක් මනුලෝ උපන්න මහ සිටු සම්පත් ඇතුව. කවදාකවත් කුස පිරෙන්න කෑමක් ගන්නෑ. ප්‍රණීත කෑමක් ගන්නෑ. ඒ වගේම ඇඳ ඇඟට වටින ඇඳුමක් අඳින්නේ නැහැ. ඒ වගේම සැපදායක ආසනයක වාඩි වෙන්නේ නැහැ. සැපදායක යාන වාහනයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම හැමදාම මසුරු මලෙන් ගැවසීගෙන හිටියා කවදාකවත් කිසි කෙනෙකුට සත පහක දෙයක් දෙන්නේ අන්තිමේදී ඔහුට දරුවක් නැතුව මැරිලා ගිහින් රෝරුවකින් නරකේ උපන්නා. කවුරෝදාරති. ඉතින් මේ ධන සම්භාර සියල්ලම කොසල් මහ රජුගේ අංග රජාවාසයට ගන්න සිද්ධ වුණා. මේ ප්‍රවෘත්තිය රජුගේ බුදුරජාන් වහන්සේට කිව්වාම බුදුරජාන් වහන්සේ දේශනා කළා මෙන්න එතනත්තාගේ හිතේ තිබිච්චි අර අප්‍රසාදය නිසා සිදුවුණු විපාකයක් කියලා. එතකොට එතන සලහන් උනේ අර සිල් උතුම්ද ගුණවතුන්ද නොසලකීමේ පාපයයි. නොසලකීමේ පාපය නිසා අන්තිමේදී මේසා විශාල සම්පත් ඇතුව හිටියත් දුගී දුප්පතේ කැටිර ජීවත් වෙන අපාගාමී වුණා. මේ වාගේ සිල්වත් ගුණවත් උතුමන්ල නොසලකීමක් විපාක හේතුවක් වෙනවා. ඒ වගේම අර තමා සතු ධන ධාන්‍ය වස්තු සම්භාර තියෙද්දී එකලාව අනුභව කිරීමත් තමාට අහිත කර පිණිස පවතිනවා. හැබැයි කල්යාණ මිත්‍රාසය ලැබුණා නම් ඔහු යහමඟට හැරෙන්න පුළුවන්. බුද්ධ කාලයේ මච්චරේ කෝසේ සිටුවරයා වගේ. මච්චරේ කෝසේ සිටුවරයාත් මේ වගේම මසුරු මල ඇති කෙනෙක්. කවදාකවත් රසට කෑමක් ගන්නෑ, හොඳට අඳින්නේ නැහැ. හොඳ යාන වාහන පාවිච්චි කරන්නේ, හොඳ කුඩයක්, හොඳ පාවහනක් පාවිච්චි කරන්නේ. ගෙදර කිසිම රසමීරු ආහාරයක්වත් සම්පාදනය කරන්නේ එක දවසක් රාජසේවයට යනකොට එක්තරා මිනිස්සු සුරාපානය කරලා කැවුම් කනවා දැක්කා. මේ මිනිසයාට තද ආසාවක් ආවා කැවුම් කන්න. ඒ මිනිසයා ගෙදර ගිහිල්ලා ඇඳේ වැතිරගත්ත කාටවත් නොකිය. සිටු දෙවියම මොකද මොකද අසනීපද? අහන්නේ කතා නැහැ. ආයෙ නැවත නැවත අහනකොට කිව්වා ඉතින් මගේ තියෙන දේවල් ඔබ දන්නේ නැහැනේ කියලා. ඉතින් කිව්වා මොනවද? මට කැවුම් කණ්ඩ ආසයි. ඉතින් අපි මං එනම් මේ මුළු ගමටම හදන්න දෙකවෝ. මොකටද ගමට හදන්නේ? එහෙනම් ගෙදරට හදන්න ඒත් එපා. එහෙනම් අපි දෙන්නට ඔබට මොකටද මට නෙවෝන. ඉතින් ඒට අවශ්‍ය දේවල් අරගෙන මේ සිටු දේවිය අර සිටුවරයත් එක ගියා මතු මහන්තලාවට. මොකද මේ කැවුම් මේ ඉදෙනකොට සුවඳ විහිදෙනවානේ. අනිත් හැර නොදැනින්න. ඉතින් මතුමාන්තලාවට ගිහිල්ලා කැවුන්ට් එක උයන වෙලාවේ අපේ බුදුරජාන් වහන්සේගේ බුදු ඇසින් දැකලා මුගලන් මහරහතන් වහන්සේ නියම කළා මේ මච්චරිය කෝර්තේ සිටුවරයා দমনය කරලා එන්න කියලා. මුගලන් මහරහතන් වහන්සේ වැඩියාර සීනඳුරු කවලව සහස්සක් මං කරමින් පෙනී හිටියා. එතකොට මේ මිනිසයාට බලවත්ම තරහක් ආවා. නිපෙන්දත්තාන්නේ පැවිද්දෙක් කියලා. ඒ වෙලාවේදී මේ රහතන් වහන්සේ මොකද කෙරේ? දුන් දාන්න පටන් ගත්තා. ඉතින් මේ සිටුවරයා බය වුණා ගිනි දාල්වයි කියලා. කිව්වා මේ වික්ෂේ හාමුදුරන් වහන්සේට කුඩාම කුඩා කැවමක් අදලා යවමු කියලා. ඉතින් කුඩා කැවුම් හදන්න යනකොට ඒක ලොකුම ලොකු වෙනවා. අන්තිමේදී කමක් නැහැ තියෙන එකක් දෙමු කියලා මෙයා වෙන් කරන්න බැලුවා වෙන් කරන්න බෑ ඊට පස්සේ මොකද කෙරේ අර මච්චලේකෝසිය සිටුවරයාට බලවත්ම හිතේ වේදනාවක් ආ මෙතෙන්දත් ඇවිල්ලා මේක කරගන්න බැරි වුණා කියලා ඔක්කොම දෙමු කිව්වා ඊට පස්සේ රහතන් වහන්සේ ප්‍රකාශ කළ සිටුවරයේ මට නෙමෙයි. මේ අවශ්‍ය වෙන්නේ අපේ බුදුරජාන් වහන්සේගේ සංඝයාට. එනිසා ඔබ සූදානම් වෙන්න ජේතවනාරාමයට යන්න. දැන් මේ ඉන්න රජගහනුවර ජේතවනාරාමයේ දුම් 45ක් දුරයි. නමුත් මුගලන් මහ රහතන් වහන්සේ කියා හිටියා ඔබ ලෑස්ති වෙන්න. ඔබේ ගෙමිදුලට ජේතවනාරාමයේ ලං වේ කිව්වා. ඇත්තටම මිදුලට බැස්සා මෙන්න ජේතවනාරාමයේ ළඟයි. ගිහින් මේ පැවුම් බුදුරජාන් වහන්සේ ඇතුළු සංඝයාට පූජා කළා. ඊළඟට එනේන හැමෝටම බෙදා දුන්නා. ගන්න ගන්න එක පිළිරෙනවා. අන්තිමේදී ඒ දෙන්නත් හොඳට අනුභව කළා. අන්තිමේදී ඇහුවා මේක ඉවර වෙන්නේ නැහනේ. එහෙනම් මුණින් අතට හරවන්න කිව්වා. අන්තිමේ ඒක මුණින් අතට හැරෙව්වාම අවසන් වුණා. එදා බුදුබණ අහලා මේ සිටුවරයයි සිටු දේවිය දෙන්නම සෝවාන් ඵලයටදපත් වුණා. මේ සිදුවීම අපේ බුදුරජාන් වහන්සේගේ කාලේ. ඉතින් ඒ වෙලාවේ ඔහු අර බොහෝ සම්පත් ඇති විඳගෙන තනියම රසමියුරු භෝජන වන්දන්න හැදුව නමුත් සසර පිනක් තිබුණා. නමුත් හැමෝටම ඔයාගේ පිනක් ලැබෙනවා කියන්නේ බෑනේ. එනිසා රසමියුරු භෝජන එකලාපාදී පාවිච්චි කිරීම පිරිහීමේ දොරටුවක් අනුන්ගේ විශ්වාසය කැඩෙන අනුන් පිළිකුල් කරන සිද්ධියක්. එනිසා සංග්‍රහශීලී වීම හැමදාම දියුණුවට හේතුවක් වෙනවා. ඊළඟට දීපුත්‍රය අශාසිකයා ස්වාමීනි හයවෙනි පිරිහීමේ හේතුව දැන් අප අවබෝධ කරගත්තා. හත්වෙනි පිරිහීමේ දොරටුවත් අපට අවසර ලැබේවා. ඒ වෙලාවේ දේශනා කළා ජාති තද්දෝ ධන තද්දෝ ගොත්ත තද්දෝ ච යෝනරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම්පරා භවතු මුකං යම් කිසි කෙනෙක් ඉන්නවා තමන්ගේ ජාතිය නිසා මත් වෙනවා. තමන්ගේ ධනය නිසා මත් වෙනවා. තමන්ගේ පෙළපත නිසා මත් වෙනවා. එසේ මත් වෙලා තමන්ගේ ඥාතීන් හෙලා දකිනවා. පහත් කොට සැලකනවා. නොසලකා හරිනවා. අගෞරව කරනවා. එනම් ඔහු දෙලොවෙම පිරියෙන පුජ්‍යලයක් බවට පත් වෙනවා කියන එකේ ගාථාවේ තේරුම. එතකොට එතින්දි සඳහන් උනේ ජාතිය තමන්ගේ ජාති නිසා දැන් අපි සිංහල ජාතිය කියලා අපි කියනවා. ඒකෙන් මත් වෙන්න අවශ්‍ය නැහැ. අපි ආර්ය ජාති කියලා හිතෙනවා මත් වෙන්න අවශ්‍ය නැහැ. එක එක ಜಾති නාම ගම් කියමින් මත් වෙන්න අවශ්‍ය නැහැ. අර බුරුම රටේ ඉන්න පරෝණිම වංශක්කාරෝ යැත්තන් කියනවා මෝන් ಜಾති කියෝ කියලා. කවුරු හරි කියම් අපි මෝන් අපි මෝන් කියලා. ඒ මොකද අර වංශවත්කම හිතට අරගෙන. ඒ වාගේ තමන්ගේ ජාතියේ මේ හිතට අරගෙන ඒ මත් වුණොත් එන ඒක පිරීමට හේතුවක් වෙනවා. අනික තමන්ගේ ධනය. ධනය කියන එක හැමදාම එක වාගේ තියෙන්නේ ධනය පිරියනවා. ඒ නිසා ධනය නිසා මත් වුණොත් එන ඔහු නිර්දනයක් වෙනවා. ඔහු පිරීමටපත් වෙනවා. අනික ගෝත්‍රය, තමන්ගේ වංශය, තමන්ගේ වංශයේ පෙළපත මුල් කොටගෙන මත් වුණොත් මේක පිරීමට හේතු වෙනවා. ඔය මොනම කාරණයක් හරි හිතට අරගෙන තමන්ගේ මව්පස පියපස ඥාතීන් හෙලා දකිනවා නම් ඒගොල්ලෝ පිටුපානවා නම් ඒගොල්ලෝ අගෞරව කරනවා නම් ඒක තමන්ගේ පිරිහීමට හේතුවක් වෙනවා. නිසා ඥාතිත්වයේ මැනලින් ආරක්ෂා කිරීමත් අවශ්‍යයි. ධනයෙන්, වංශයෙන්, ජාතියෙන් මත් නොවේ සිටීම අවශ්‍යයි කෙනෙක් පාදා දෙමින් ඒ හත් වෙනි පිරිහීමේ දොරටුව දේශනා කළා. දීපුත්‍ර ඇසුවා ස්වාමීනි දැන් අපට හත්වෙනි පිරිහීමේ දොරටුව ආબોධ වුණා. ස්වාමීනි අපට අටවෙනි පිරිහීමේ දොරටුවක් අවසන් ලැබේවා. ඒකට සරුවක් යන වාසේ මෙහෙම දේශනා කළා. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්ධං ලද්ධං විනාශේති තම්පරා භවතු මුකං යම් කිසි පුජ්‍යලේ ස්ත්‍රී ධූර්ත වේනවා ඒ කියන්නේ පරදාර සේවනයේ ලොල් වේනවා වෛශාසේවනට ලොල් වෙනවා. සුරා දුත්තෝ සුරාපානයට ලොල් වෙනවා. අක්ක දුත්තෝ සූදුවට ලොල් වෙනවා. මේ කියන පිරිහීමේ දොරටු තුනතම තුනෙන් එකකතරේ ලොල් වුණා නම් ලබ්ධං ලබ්ධං විනාශේති ලැබුණු ලැබුණු සෑම සම්පත්තියක් විනාශයට යනවා පිරිහෙනවා. මේක පිරිහීමේ දොරටුවක්. එතකොට මෙහිදී සඳහන් වුණේ ස්ත්‍රී ධූර්ත භාවයේ කායික සුවයෙන් කියන්නේ නිරෝගී සුවයෙන්ද පිරිහෙනවා. ස්ත්‍රී දෝතක කර්මයේ යෙදෙන පුජ්‍යලයා කාසස්වාස ආදී භයානක රෝගයන්ටපත් වෙලා අද කාලේ තියෙන ඒඩ්ස් වැනි රෝගයන්ටපත් වෙලා විනාශයටපත් වෙනවා. ඒ වගේම සුරා දුත්තු සුරාපානය නිසා තමන්ගේ පින් කළ පින් කළ ලබාගත් මේ පුණ්‍යවන්ත ජීවිතේ පිටින්ම විනාශ වෙනවා. liver එක දිය වෙලා යනවා, පෙනහැල දිය වෙලා යනවා, අක්මාව දිය වෙනවා, කියන්නේ වකුගඩු දිය වෙනවා. නොඑක් නේ රෝගාබාධයන්ටපත් වෙනවා. ඒ වගේම තවත් අස්පන අපිට ධනෙ පිරිනව. ඒ වගේම බය ලැජ්ජා නැති වෙනවා. එසේම අනුන්ගේ නිന്ദා අපහාස යන ලක් වෙනවා. නුවණ පිරිනව, මෙලවෙන් පිරිනව, පරිලෙන් පිරිනව. අනික සූදු ක්‍රීඩාව. සූදියට අබ්බැහි වීම නිසා අනිවාර්යයෙන් අර වතුරට දාපු ලුණු වාගේ තමාසන්තක දේවල් කියන්න විලාස වෙනවා. සූදු ක්‍රීඩාව කරන්න Taman ජයගත්තොත් වෛරක්කාරයන් ඇති වෙනවා. ඒ වෛරක්කාරයන්ගෙන් ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. Taman පෙරදුනොත් ධනය යනුව ශෝකාන්විත වෙනවා. ඒ වගේම අස්පනා හිතටම ධනය හානි වෙනවා. හිත මිතුරන්ගෙන් දෝෂාරෝපණයන්ද ලක් වෙනවා. හිත මිතුරන් කොන් කරනවා. ඒ වගේම ආවාහ විවාහ කටයුතුවලදී ඔහු කොන් වෙනවා ඔහු කිසි කෙනෙකු ආවාහ විවාහ කටයුතු සඳහා සහභාගී කරවා ගන්න එවැනි සුර මේ සූදුවට බැහැ වුණු කෙනෙකුට අමුදොරම් පෝෂණය කරන්න ශක්තිය නැහැ කියේ. මේ වාගේ ආදීනව රැසගට හෝ මූණ පාන්න සිදි වෙනවා. නිසා දෙලොවම පිළිහෙනවා. ලබ්ධං ලබ්ධං විනාශේති ඒ කියන කාරණා හේතුකට මොකද සිද්ධ වෙන්නේ? ලැබුණු ලැබුණු සියල්ලම විනාශ භාගයටපත් වෙනවා. අර පෙර જાතියක මහා ධනවත් සිටුරු හතර දෙනෙක්. ඒවට කරන්න දෙයක් නැහැ වස්තු සම්භාරයේට. එක්කෙනෙක්වත් හොඳට කාලා බීලා සන්තෝෂයෙන් ඉඳිනු. එක්කෙනෙක් කිව්වා අපි තෙලිසෙල්ලම් වලට මේක වියදම් කරමු. එක්කෙනෙක් ඊට වඩා හොඳයිනේ. මුදල් වලින් කරන්න බැරි වැඩක් නැහැනේ. අපි පරදාර සේවනයට යෙදෙමු. අන්තිමේ ඒ පාපක්‍රියාව කළ මිච්ඡර සිදු සම්පත් පිරිහිලා පිරිහිලා ගියලා ලෝකමු නරකේ උපන්නා. ලෝකමු නරක කියන මහා භයානක ලෝධියේ ලෝධියේ තියෙන නරක ආදිය. ඒක ඉහළින් පහළ කෙළවරට යන්න යනවලු අවුරුදු 30000ක්. පහළින්දලා උඩට එන්න අවුරුදු 30000ක් යනවා. කොහොම අවුරුදු 60000කින් පස්සේ මේ අතර දෙනා මූණට මූණ සම්මුඛ වුණා ඒ වෙලාවේ හතර දෙනාම තමන්ගේ දුක් ගැන විල කියන්න හදනකොට අකුරු එක එකයි කියුනේ. දූසනෝසෝ කියලා. ඕකත් අහලා කුසල රජුරෝ බාරෙලා යාගයක් කරන්නක් ගියානේ. පස්සේ බුදුරජාන් වහන්සේ අන්තන් ඒ යාගයෙන් අතමුදවලා කොට බණ කියලා ඉක්මවල දුන්නා. ඉතින් මේ වාගේ සිදුවීම් වලින් පේනවා ස්ත්‍රී ධූර්තකම මහා භයානක පාපයක්. එයත් කවද ගොඩ එනවද? එවාගෙම සුරා දූර්තකම ඒටත් වඩා භයානකයි. නරක ආදී තිරිසන් අපාය අනන්ත දුක් විඳලා යම් කලක මනුලොවට ආවනම් උපනම් පන්තන මන්ද බුද්ධික වේලවා උමතු වේලවා. තවත් අන්ද ගොළු බිහිරිය ආදී අභවිතාවයන්ටපත් වෙනවා. එකවරක් නේ අනන්ත වාරවල. එවාගෙම සූදුවත් ඒ තරම් අන්තරාදායකයි. මේසයෙන් වැළකීම යුතුය කියන එක මේ පරාභව සූත්‍රයේ ඒ ගාථාවෙන් පහදා වදාලා. ඊළඟට මේ දීපුත්‍රය ඇසුවා ස්වාමීනි දැන් අපට අටවෙනි පිරිහීමේ දොරටුවක් අවබෝධ වුණා. ස්වාමීන් වහන්සේ පිරිහීමේ දොරටුව අපට අවසර ලැබේවා. ඒකට සරුවක්ඥන් වහන්සේ මෙහිම දේශනා කළා. සේහි ධාරේහි සන්තුට්ඨෝ වේශ්‍යාසු පදිස්සති දිස්සති පරදාරේසු තම්පරා භවතු මුකම්. යම්කිසි විවාහපත් වූ මිනිසෙක් තමන්ගේ ස්වකීය භාර්යාව හැර පරදාර සේවනයේට හරි වෛශාසේවනට යනවා නම් ඔහු ඒකාන්තයෙන් පරිහානියටපත් වෙනවා. පරිහානියටපත් වෙනවා අර මුලින් සඳහන් කළා වාගේම නානා ප්‍රකාර රෝගාබාධයන්ටපත් වෙනවා. අපකීර්තියටපත් වෙනවා. රජදරුවන්ගෙන් දඬුවම් පවාමින් ඉන්න වෙනවා. චත්තාරි ථානානි නරෝ පමන්තෝ ආපජ්ජති පරදාරූප සේවි. ඔය වගේ ගාථාවෙන් සඳහන් වෙනවා. ඒ පරදාන කර්මයේ කරන එකේලා මහා භයානක විපාක හතරකට මුහුණ පාන්න වෙනවා. අපුඤ්ඤ ලාභෝ නනිකාම සෙය්‍යං නින්දං සතිය නිර්යං චතුත්තං. මහා පාපයක් අත්කරගත්ත වෙනවා. ඒ වගේම නින්දාවටපත් වෙනවා. කැමැතිසේ නිඳා ගැනීමේ සැපේ නැති වෙනවා. කෙලවට අපාගාමී නරක ආදී. මේ වාගේ දුක්ඛ ජීවිතයන්ටපත් වෙන්න හේතු වෙන බව සරුවක්යන් වහන්සේ දේශනා කළා තියෙනවා. එනිසා එවැනි පාපය පිරිහීමේ හේතුවක් බැවින් එන් වැළකී යුතු කියන එක නම වෙන්නේ පරාභව ධර්මයේ හැටියට පාදා දුන්නා. ඊළඟට දේශනා කරන දහවෙනි කාණේ ඒ ජීව පුත්‍රය ඇසුවා ස්වාමීන් අපට නවවෙනි පිරිහීමේ දොරට ආબોධ වුණා. දහවෙනි පිරිහීමේ දොරට අවසර ලැබේවා. ඒ වෙලාව දේශනා කළා අතීත යොබ්බුනෝ පෝසු ආනේති තිම්බරු තනින් තස්සා ඉස්සා නසුපති සම්පරා භවතු මුකං තරුණමේ ඉක්මවා ගිය මැදි වයසේ මහලු වයසේ ඉන්න පුරුෂයෙක් තරුණ වියේ ඉන්න ඒ කියන්නේ තිබිලි පළවැනි පියවරු ඇති බොහොම තරුණ වියේ සිටින කුල කාන්තාවක් දැරියක් සරණ පාවා ගත්තොත් ඇය තරුණ පුරුෂයෙක් පතයි කියන බලවත් මේ ඊර්ෂ්‍යාවෙන් පෑදාව නිදා නොගෙන මහලු පුජ්‍යලයා හැවෙනවා එතකොට සිද්ධ වෙන්නේ ඌට නිින්දේ නිදේශ නිදේශ පෙරෙන්නේ නැති වෙනවා. තමන්ගේ භාර්යාවගෙන් පිළිහෙනවා. භාර්යාව පිළිකුල් කරනවා. ඒ වගේම භාර්යාව ඒ ඒ පුද්ගලයා කෙරෙහි අවිශ්වාසවන්ත වෙනවා. එයින් අන්‍යෝන්‍යයන් විරෝධතාවය ඇති වෙලා ඒ පෞල් ජීවිතයේ අවුල් බාටපත් වෙලා කඩ වෙලා යන්නත් පුළුවන්. එනිසා ඔහු දෙලෙම පිළිහිමටපත් වෙනවා. කියන එක මේ දේශනාවෙන් පහදා දුන්නා. එතන සඳහන් වෙන්නේ ආවා විවාහ කටයුත්තක් කරගන්න උන සමාන වයසක අය එක්ක එවාගෙම සමාන ಜಾති සමාන කුල ගෝත්‍ර එවාගෙම සමාන අදහස් ඇති අය එක්ක එහෙම නැත්නම් මේ ජීවිතයේ එකලාව ජීවත් වුණාට වඩා මහ වදයක් වෙන්නද පුළුවන් නිසා සරුවක්යන් වහන්සේ ඒක පහදා දුන්න සමාන වයස ඇති අය පමණක් ආවා විවාහ කටයුතු වලින් තෘප්තියටපත් විය යුතු බව. ඊට යෝජක බ්‍රාහ්මණයාට සිද්ධ වුණෙත් ඒකනේ. අන්තිමේදී ඔහු මහත් ව්‍යසනයටපත් වුණානේ මේ තරුණ කාන්තාවක් ලැබීම නිසා ඒ නිසා සෑම මේ පුජ්‍යලයක විසින් මේ ගැන සලකා බැලිය යුතුයි කියන එක මේ දහවෙනි පරිහානිකර ධර්මයේ හැටියට පහදා දුන්නා ඊළඟට මේ දීව පුත්‍රයා සුවා ස්වාමීන් දැන් අපට දහවෙනි පිරිහීමේ දොරටුවක් පැහැදිලි ස්වාමීන් 11 වෙනි පිරිහීමේ දොරටුව අවසන් ලැබේවා ඉප්පි සොණ්ඩින් විකිරණින් පුරුෂං වාපි තාදිසං ඉස්සර යස්මින් තාපේති තම්පරා භවතු මුකං මේ ගාථාවෙන් දේශනා කළ 11 වෙනි පිරිහීමේ හේතුව. ඉප්පි සොණ්ඩින් විකිරණිය. සොණ්ඩින් කියන්නේ මස් මාංශවලට හා සුරාවට ගිජු වූ ස්ත්‍රියක්. එව නැත්නම් එවැනි පුරුෂයෙක්. ඉස්සරියස්මින් තාපේති. උසස් තැනක තියෙනවා. යම්කිසි පාලකයෙක් හැටියට, භාරකාරයෙක් හැටියට, භාණ්ඩාගාරිකයෙක් හැටියට වගේ කිව්වොත් ඨානාන්තරයකට තිව්වොත් එහෙම ඒක පිරිහීමේ දොරටුවක් වෙනවා. ඒ කියන්නේ මාංශ ගිජු, මාංශ රස කෙරෙහිම ලොල්ලු, එවැගේම සුරාවට ගිජු පුජ්‍යලයා නිතරම දලිහිරුවන් වාගේ තමන්ගේ ධනය විසුරුවා හරිනවා. නැත්තම් පිරිහලා ගන්නවා. අපතේ හරිනවා. අර පරිස්සමෙන් තොර වෙනවා. එනිසා එවැනි පුජ්‍යලයෙකු යම්කිසි වගකියුතු තනතුරකටපත් කරනවා නම් ඒක ඒ පත් කරන තැනැත්තාගේ විනාශයට පිරිහීමට හේතු වෙනවා. එසා පුද්ගලයන්ගේ தත්ත්වයේ තෙරුම්ගෙන ඒ පුද්ගලයන් ඒ ඒ සුදුසු තනතුරටපත් කළ යුතුයි කියන එකයි ඒ ගාථාවේ අදහස. මහා බෝසතාණන් වහන්සේ කිසිරිතක් තියෙනවා පුද්ගලයන් පිළිබඳව සියල්ල සොයලා බලනවා. සොයලා බලලා මේ පුද්ගලයා මේට සුදුසුයි මේ පුද්ගලයා මේට සුදුසුයි කියලා සුදුසු පුද්ගලයන්ව ඒ ඒ කටයුතු යොදවනවා. ඒක බෝසතාණන් වහන්සේ පුරුදු කරපු ඉතා වැදගත් චාරිත්‍රයක්. ඉතින් එහෙම නැතුව අර වාගේ සුරාවට සූදුවට මාංශ රසයට ගිජුණු පුද්ගලයන් යම් යම් උසස් තනතුරට පත් කළා නම් Tamandat anundat හැම දෙයකම පරිහානියට හේතුවක් වෙන බව ඒ 11 වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපුත්‍ර ඇසුවා ස්වාමීනි 11 වෙනි පිරිහීමේ දොරටුව අපට පැහැදිලි. නිසා අනුකම්පාවෙන් 12 වෙනි පිරිහීමේ දොරටුවක් අවසර ලැබේවා. ඒකට මෙහෙම දේශනා කළා. අප්ප භෝගෝ මහා සංඝෝ කප්පියේ ජායති කුලේ සෝධ රජ්ජම් පත්ථයේති සම්පරා භවතු මුකං භෝග සම්පත් අඩු එවාගෙම මහා තණ්හාව ඇති පුජ්‍යලේ කුසක් තැනක උපදිනවා කොට භෝග සම්පත් නැහැ නමුත් මහා තණ්හාවෙන් බරිතයි එවැනි පුජ්‍යලේ කු රාජ්‍ය පතනවනම් නායකත්වයේ පතනවා නම් අද කාලේ රාජ්‍ය වශයෙන් තියෙන යම් යම් නායකත්වේනේ එවැනි තත්ත්වයක් පතනවා නම් ඒක මුළු රටේම මුළු ජනපදයේම පරිහානියට හේතුවක් වෙනවා කියන එක ඒ දොළොස්වෙනි ගාථාවෙන් දේශනා කළා. ඒ කියන්නේ භෝග සම්පත් අඩු නම් ඕට රටක් කරන්න ජනපදයක් පාලනය කරන්න නායකත්වයක් දරන්න පහසුකම් ලැබෙන්නේ නැහැ. ਉਹ අසරණියෙක්. ਉਹ ඉඟන්නේ. ඔහු මහා තණ්හා බරිත කෙනෙක් නිසා අනුන් සතු දෙයට හැරගන්නෙක් බාටපත් වෙනවා. අනුන් හිංසා පීඩා කළා හරි අනුන් සතු දෙය තමන් සතු කර ගැනීමට බලන පුජ්‍යලෙක් බාටපත් වෙන බැවින් ඔහු නිසා මුළු රටම ජනපදයේම විනාශයටපත් වෙන බැවින් ඒක පිරිහීමේ දුරුටුවක් කියන එක පහදා දුන්නා. දැන් දී පුත්‍රයන් නිශ්ශබ්ද වුණා. මොකද දැන් අහලා අහලා එපා වෙන තරමට පිරිහීමේ දුරුට මේ තරම් තියනවානි කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ නැවත නැවත ප්‍රශ්න ඇහුවානම් දහසක් වුණත් පිළිහිමි දොරු දේශනා කරයි. එසේ දේන දේශනා කරන්න සරුවක් යනවද පුළුවනි. නමුත් දීපුත්‍රයා එතනින්ම නැවතුණා. හැබැයි අන්තිමට බුදුරජාන් වහන්සේ මෙහෙම අවසාන ගාථාවෙන් දේශනා නිම කළා. ඒතේ පරාභවයේ ලෝකේ ඉති විඤ්ඤාය පඬිතෝ අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජති සිවං ඥානවන්ත පුජ්‍යලයා. ආර්ය කියන්නේ මෙතන සීලාදී ගුණ සම්පන්න වූ ඥාන දර්ශන සම්පන්න වූ කියන්නේ උසම් උසස් ප්‍රඥාව ඇති පුජ්‍යලයා ඒතේ පරාභවයේ ඉති විඤ්ඤාය. මේ පිළිහිමේ දොරටු මෙසේම තේරුම් කරගන්න අවබෝධ කරගන්න. ආબોධ කරගෙන දර්ශන සම්පන්න වූ ඒ ඥානවන්ත පඬිත පුද්ගලයා සලෝකම් භජතේ සිවම් ඒ පිරිහීමේ දොරටු සියල්ලම වහලා දානවා පිරිහීමේ දොරටු සියල්ලම අත්තර දාලා ඒතනත් අභිවෘද්ධ කර පිළිවෙත් මඟ අනුගමනය කරමින් දෙව්ලොව මනුලොව බමුලොව වැනි සැපදායක භූමීන්හි සම්පත් විඳිනවා පමණක් නෙමෙයි ඒ දෙව්ලොව බමුලොව මනුලොව පවා ඉක්මවා යන ලෝකෝත්තර සිව පුරයේද නිවන් පුරයේද පත් වෙන සමර්ථ වෙනවා කියන කවසාන ගාථාවෙන් දේශනා කළා. ඒ දේශනාව අහනකොට තමයි මේ රැස්ව සිටියා වූ දෙවියන් අතරත කෝටි ලක්ෂයක් දෙනා කෝටි ලක්ෂයක් දෙනා අරිහත්ත්වයටපත් වුණා. අසංකේයයක් පිරිස යට මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. දැන් මෙතෙන්දී අපි සලකා බලන්නට ඕනේ. අපි පංචිය සමාදන් වෙනවා වගේ මේ පිරිහීමේ දොරටු වලින් අත මිදීමටත් අපි සමාදන් වන්නට ඕනේ. නිතර හිතන්නට ඕනේ, නිතර කියවන්නට ඕනේ. එහෙම නැත්නම් අපි යම් යම් ඒ පිරිහීමේ දුරුසුවට සමීප වෙන්න පුළුවන්. අර මහා මංගල සූත්‍රයේ කරුණ අදිෂ්ඨාන කරන්න වාගේ මේ කරුණොත් අපි නිතර අදිෂ්ඨාන කරන්න පුරුදු වෙන්නට ඕනේ. එනිසා අපි මෙන්න මේ විදිහට මේක කැතියෙන් සලකා බලමු. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිණිස මම ධර්මකාමී වන්නෙමි ධර්මදෙස්සී නොවන්නෙමි ධර්ම ශ්‍රවණයෙහිද ප්‍රතිපත්ති පිරීමෙහිද රුචි කරන්නෙමි අධර්මයෙහි හැසිරීමෙන් සදාට වැළකී නිවන් මඟ ගමන් කරන්නෙමි අසත්පුරුෂයන් ආශ්‍රයෙන් වලකින්නෙමි සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරෙහි ප්‍රියවන්නෙමි අසත් ධර්මයන් රුචි නොකරන්නෙමි සද්ධර්මයම ප්‍රිය කරන්නෙමි නිද්දා සීලී නොවන්නෙමි පිරිසමැද නිකරුණේ හැසිරීම නම් වූ සභා සීලී නොවන්නෙමි වීරිය තේජස ඇතුව ජීවත් නොවන්නෙමි කිසි කලෙක අලස නොවන්නෙමි කිසි කලෙක ක්‍රෝධ නොකර මෛත්‍රී වඩන්නෙමි හදා වඩාගත් දෙමව්පියන් වෙත කළ ගුණ සැලකෙමින් සියලු උවටන් සලසන්නෙමි සිල්වත් ගුණවත් උතුමනටද බුදුපසේ බුදුමහරහත් උතුමනටද දුගී මගේ අසරණ ආදීනටද බොරුවෙන් වංචා නොකරන්නෙමි සත්‍යයෙහි සමකල්ලි පිහිටන්නෙමි බොහෝ වස්තු සම්පත් නැතිව බොහෝ රසමියුරු බොජුන් ඇතුව එකලාව නොවලඳා සංග්‍රහශීලී වන්නෙමි. ජාතිය නිසාවත්, ධනය නිසාවත්, ගෝත්‍රය නිසාවත් මානයෙන් මත් නොවන්නෙමි. තමන්ගේ ඥාතීන් වෙත හදපත්ලෙන් විශ්වාසය දිනාගන්නෙමි. ස්ත්‍රී ධූර්ත සුරා ධූර්ත ආදී වශයෙන් ඇති පිරිහීමේ දොරටු සදහට පියදා පිස වසා දමන්නෙමි එසේම ස්වකීය භාර්යාවන් හැර පරදාර සේවනයකට හෝ වෛශ්‍යා සේවනයකට කිසි කලෙකපත් නොවි සීලාචාර වන්නෙමි වයෝ වෘද්ධව තමාට නොගැලපෙන තරුණ කතුන් සරණ පාවා ගැනීමෙන් වැළකී සීලාචාර වන්නේමි නානා විද රස බොජුන් කෙරෙහිද මාංශ රසයෙහිද සුරාවෙහිද ලොල්ලු පුද්ගලයන් උසස් තැනක තැබීමෙන් වැළකී සීලාචාර සම්පන්න සුදුසු පුද්ගලයන් සුදුසු තන්නේපත් කිරීමෙහි නැනවත් වන්නේමි භෝග සම්පත්තියෙන් තොර වූ තෘෂ්ණාවෙන් අධික වූ පුද්ගලයන් ඉසුරුමත් තැනෙහි නොතබන්නේමි සමකල්ලි කල්යාණ මිත්‍ර ගුණ ඇති තෘෂ්ණාවෙන් තොර වූ සතර සංග්‍රහ වස්තු අනුගමනය කරන උතුමන් උසස් තැනකට පස්සම උපනිස ආරාධනා කරන්නෙමි මෙසේ වූ පිරිහීමේ දොරටු සියල්ලෙන් අත මිදී මහා මංගල ධර්මයට අනුව උසස් පිළිවෙත් පුරා මෙලවත් ජයගෙන පරලොවත් ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන සුගතිගාමීව කෙලවර සදාකාලික අමාමා නිවන් සුවයෙන් සැනසීමේ ප්‍රාර්ථනා ඇත්තෙක් වන්නේමි මේ විදිහට තමාගේ කැමැති කැමැති වචන වලින් මේ භාවනාවට හරවා ගැනීම වැදගත් වෙනවා භාවනා කියන්නේ නිතර ආවර්ජනා කරමින් පුරුදු කිරීම එතකොට මේ පිරිහීමේ දොරටු 12 සවිස්තර කරනවා නම් කරුණු රාශියක් උතන තියෙනවා එක තැනක තියෙන 23ක් කියලා තව තැනක තියෙන 27ක් කියලා නමුත් අහලා බලනකොට තවත් රාශියක් මෙහි තියෙනවා. ඒ සියල්ලෙන්ම අපි අතමිදිනු පිණිස අපට අවශ්‍ය වෙන පළවෙනි ගාථාවෙන් කියන ලද උතුම් උපදේශය ධම්මකාමී වීම. සමකල්ලින්ම දස කුසල ධර්මයෙන් යෙදීමට තමාගේ අදිෂ්ඨානය ඇති කර ගැනීම. එසේ දස කුසල ධර්මයට අනුව පවතිනවා නම් මේ කෙන පිරිහීමේ දොරටු සියල්ලෙන්ම අතමිදීම සිද්ධ වෙනවා. පිරිහීමේ දොරටු අතමුදුනා නම් එතනත්තා දසකුස ධර්මයට අනුව පැවතුණා නම් මෙලවත් ජයග්‍රහණයටපත් වෙනවා දිනනවා ආවිෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් දිනනවා එසේම ගුණ නුවණෙන් ධන ධාන්‍ය යසීසුරෙන් අභිවෘද්ධියටපත් වෙනවා සත්පුරුෂ ශාස්ත්‍රය වැඩි වෙනවා සද්ධර්ම ශ්‍රවණේ තව තවත් දියුණු වෙනවා යෝනිසෝ මනසිකාරය ඇතුව ධර්මාර්ථ ධර්ම ප්‍රතිපදාවේදී මේ භාග්‍යවන්තයෙක් වෙනවා ඒ හේතුවෙන් මෙලව ජයගන්න පරලෝ සුගතිගාමී වෙනවා නැවතනතර අතීතයේ මගමානෝගතුමා මෙන් උසස්ම තැනකටපත් වෙලා තමා පතන බෝධියකින් නිවන් සුව සාක්ෂාත් කරගන්න සමර්ථ වෙනවා. එදායේ කෝටි ලක්ෂයක් බ්‍රහ්මයන් දෙවියන් බ්‍රහ්මයන් රහත් තුනේ අසංකේයයක් පිරිස මගඵල නිවන් සුව ලැබුවේ පෙර බුදු සසුන්හිදී මේ පරාභව දේශනාවන් අහලා ඒවා පිටු දකිමින් උසස් ගුණධර්මයන් කුරමින් භාවනා වශයෙන් සිත දියුණු කරගෙන සිටි නිසායි අද කාලෙත් බොහෝ දෙනෙක් කියනවා මේ බණ පදයක් ඇසූ පමණින් කොහොමද මඟඵල නිවන් සුව ලැබුණේ කියලා. ඒ පමණින් එයත් ගන්න කොහොමද ආબોධ වුණේ කියලා. සමයෙන්ම කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් බුද්ධ ශාසනවලදී අබුද්ධෝත්පාද කාලවලදී ඒ අය තමගේ సంతානේ අර දසපාරමිතා බෝධිපාක්ෂ ධර්ම මේවා වර්ධනය කරගෙන පාරමී පුරාගෙන තිබුණු නිසායි බණපදයක් ඇසූ පමණින් අධිගමලාභී වන්නේ. දැන් අපේ අද මේ දවසේදී මේ ජීවිත කාලය තුළදී යම් පමණ ධර්මයේ හැසිරෙනවා නම් යම් පමණ සීල ගුණ බණ භාවනා පිළිවෙත් පුරනවා නම් එවාගෙම දස පාරමිතාවට අදාළ දේවල් මුදුන් පමුණවා ගන්නවා නම් භවයෙන් භවයට අපි සුදුසුසන් වෙනවා අධිගම ලබන්නට. සමාත කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් ගිහිල්ලා හරි තමාගේ ඒ පාරමී 10 සම්පූර්ණ දවසට තමා පැතුූ බෝධියකින් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් වෙනවා. පාරමී 10න් එකක් හරි අඩුපාඩු නම් එතෙක් කවදාකවත් නිවන් ලැබෙන්නේ නැති බව සඳහන් වෙනවා. නිසා දානය, සීලය, නෛෂ්ක්‍රාම්‍ය, ප්‍රඥාව, වීරිය, ශාන්තිය, සත්‍ය, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව කියන මේ 10ම සෑම බෞද්ධයෙකු විසින්ම සෑම පුද්ගලයෙකු විසින්ම පිරිය යුතු වේදමා. එසේ නොවේ කවදාකවත් බුද්ධ ශාසනයකවත් මඟඵල නිවන් ලැබෙන්නේ නැහැ. නිසා අපි අද මේ දවසේදී මේ ජීවිතේ පුරාදී සිදු කරන ලබන මේ සෑම කුසලයකින්ම අපට දසපාරමී පිරේවා, සත්‍විස් බෝධිපාක් ධර්ම පිරේවා, ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ පිරේවා ආදී වශයෙන් අදිෂ්ඨාන කරගෙන අර විශාල ගොවිපලක් කරන තැනැත්තා ගොවිපල ආරක්ෂා කරමින් වර්ධය කරන්න වගේ දරුවන් අදින දෙමෝපියන් දෙන්න දරුවන් ආරක්ෂා කරන දරුවන් පෝෂණය කරමින් වර්ධනය කරන්න වගේ හැම කටයුත්තක් ගැනම සාවධානව සිහිය නුවණ යොදාගෙන මේ උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරතොත් අපට පුළුවන් වෙනවා දලෝ ජයග්‍රහණය කරන්න. මෙතන සඳහන් වුණ අර අරියෝ දස්සන සම්පන්නෝ සලෝකම් භජිතේ සෙවං කියන උපදේශයක්. මේ ගුණ ධර්මයන් අනුගමනය කරන පුද්ගලයා ආර්ය වෙනවා. ආර්යකනේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා. නිර්දෝෂී පුද්ගලයෙක් වෙනවා. දස්සන සම්පන්නෝ කිව්වේ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන්ද ඥාන දර්ශන සම්පන්න කෙනෙක් වෙනවා. එවාගේම ධ්‍යාන සම්මාදිට්ඨියත් එක්ද වෙනවා. විපස්සනා සම්මාදිට්ඨියත් එක්ද වෙනවා. කම්මස්සකතා සම්මාදිට්ඨිය කිව්වේ කරන කුසල් අකුසල් වල විපාක තේරුම් ගන්නවා, බෝධ කර ගන්නවා. ඒ නිසා සමකල්ලිම තමා කර්මයේ සෝපියේ කොට සලකා අකුසලයෙන් වැළකී කුසල ධර්මයන් පුරන්නටම නිතර අදිෂ්ඨාන කරගන්නවා. අර සල්ගලාරන්න වැඩි සිටියේ බෝවත්ති හේමාලෝක ස්වාමින් වහන්සේ නිබන්ධනය කළ භාවනා වගන්තික මෙහෙම තියෙනවා. සැප දුක් වේදනා විඳුවමින් සෙවන ලක්ෂේ තමා සමඟ පසුපස ගමන් කරන එකම දේ නම් කුසල කුසල කර්මයයි එබැවින් මා සිත්වල හටගන්නා වූ අකුසල චේතනාවන් දුරලමින් කුසල චේතනාවන්ව උපදවා ගැනීමට නිරතුරු උත්සාහ දරමි. ඒ මාගේ උත්සාහය සියලු භවගාමී කර්මයන් සිඳලන රහත් මඟ නුවණ පිණිසය. ඒ පිණිස මම සදාවක් සීල සම්පන්න භාවනානුයෝගියෙක් වෙමි. ලක්ෂණ පද බඳුමක්. ඒ කියන්නේ කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තස් යලමේ සූත්‍ර දේශනේට අදාළ පාඨයක් කරකී උනේ මම කර්මයේ සොකීය කොට ඇත්තෙමි කර්මයේ දායාද කොට ඇත්තෙමි කර්මයේ සැප දුක් ලැබීමේ මූලික හේතුව කොට ඇත්තෙමි කර්මයේ බඳු කොට ඥාත කොට ඇත්තෙමි කර්මයේ පිළිසරණ කොට ඇත්තෙමි කුසල් ලකුසල යම් කර්මයක් කරන්නෙමි නම් එයට හිමිකරුව වන්නෙමි කියලා නුවණින් සලකනකොට එමන්ෙන් තමාගේ సంతානෙහි අර බෝධිපාක් ධර්මයන් දිනුවට බලවත් උපකාරයක් වෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී ඒකට කියනවා කම්මසකතා සම්මාදිට්ඨි කියලා. ඒක ඥාන දර්ශනයක්. ඒ වගේම සමත භාවනා වැඩිම සම්බන්ධ අවබෝධය, උපචාර සමාධි, අර්පණා සමාධි උපදවා ගැනීම අවබෝධය, ධ්‍යාන සම්මාදිට්ඨි. ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් විපස්සනා ඥාන, විපස්සනා සම්මාදිට්ඨි. අනිත් සම්මාදිට්ඨි දෙක ලෝකෝත්තරයි. මාර්ග සම්මාදිට්ඨි ඵල සම්මාදිට්ඨි. එතකොට මෙතන ඥාන දර්ශන සම්පන්න කිව්වේ මෙන්න මේ කම්මසගත සම්මාදිට්ඨියෙන්ද යුක්තයි ධාන විපස්සනා සම්මාදිට්ඨි වලින්ද යුක්තයි. එවැනි පුද්ගලයා නුවණින් යුක්ත පුද්ගලයන් ඥාන දර්ශන සම්පන්න වූ. සලෝකම් භජතේ සිවං. ලොවේ ජීවත් වෙනවා නම් ඔහු සිව ලෝකයක ඒ කියන්නේ උසස් සම්පත් ඇති ලෝකයක උපදිනවා. මනුලෝව, දිව්‍ය ලෝකාය, රූපාවචර බ්‍රහ්ම ලෝකවල මේ උපදිනවා. එපමණක් නෙමෙයි. එතන භගිතේ සිවං කියන මේ වචنين තවත් අර්ථයක් ගෙන දෙන්නේ සිවං පුරං කියලා හඳුන්වන්නේ නිවනට නම. නිවනට නම. එනිසා මේ උසස් ගුණ ධර්මයන් පූර්ණේ කිරීමෙන් තමා යන් දාසක නිවනටපත් වෙනා ඒකාන්තයි. එමක් නිසාද මේ ගුණ ධර්ම පූර්ණේ කිරීමේදී තමාගේ සිතේ පහළවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බෝධිපාක් ධර්ම සම්භාරයේ මේ වාසිතේ දියුණු තුණු වීමෙන් යන් දවසකදී දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ ආරි සත්‍ය අවබෝධ කර ගැනීමට සුදුසුක් වෙනවා. රහත් බෝධිය පතාගෙන ආවා නම් බුදු සසුනකදී බුදුබණ අහලා බුදුබණ අනුව පිළිපැදලා මගඵල නිවන් සුව සාක්ෂාත් කර ගන්නවා. සමහරට තමාගේ ඥාන දර්ශනයේ මුහුකුරවා ගින් තිබුණා නම් බණපදයක් මාතෘකා කළ පමණින්ම මඟඵල නිවන් සුව ලබනවා. තවත් සමහරෙට මාතෘකා විස්තර කරනකොට මඟඵල නිවන් සුව ලබනවා. ඒ අත්හන්න කියන උද්ගතිතඥ විපංචිතඥ. සමාතම් බණ අහලා සීල අදුගුණ පූර්ණේ කරමින් ඒ ජීවිතයේ මඟඵල නිවන් සුව ලබනවා. ඒ අත්හන්න කියන නෙය්‍ය කුජලියෝ කියලා. ඔය තුන් ආකාරයෙන් කොයි විදිහකට මාර්ගඵල ලැබුවත් ඒ ලැබෙන්නේ මේ සසරදී පුරුදු කරගෙන ආව ඒ බෝධිපාක්ෂාණු මණ්ඩලයේ සිටේ දූනුව තිබුණු නිසායි පාරමී මුදුන්පත් වී තිබුණු නිසායි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වී තිබුණු නිසායි එසා අපි කරන මේ සෑම කුසලයකදීම අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ මේ සසර කතරෙන් එතර වනු පිණිස අපට සෑම අවස්ථාවකම සත්‍තිස් බෝධිපාක්ෂ ධර්මයන් දිනු කරගන්න ශක්තිය ලැබේවා දසපාරමී පුරා ගන්න ශක්තිය ලැබේවා ආර්ය ශ්‍රේක මාර්ගයේ මුදුන්පත් කරගන්න ලැබේවා කියන අදිෂ්ඨානයෙන් ලොකු කුඩා සෑම කුසලයක්ම සිදු කර යුතු වෙනවා. අපි දීර්ඝ සංසාරයේ මේ පරාභවයන්ට මුහුණ පාලා සිටියා. මේ පරාභව ධර්මයන්ට මුහුණ පා සිටිය නිසා අපට අනන්ත අපරිමාණ බුදුවරයන් වහන්සේලා පියමන් වුණා. අපේ සරුවක්ඥන් වහන්සේ බෝධිසම්භාර පිරීමට ආරම්භ කළ කාලය ඇතුළත බුදුවරු 512000ක් පහළ වුණා. අපි සංසාරෝ හිටියා. ඒ කාලවල අපි මේ පරාභව මුහුණ පරාභව ධර්මයන්ගෙන් පෙළලා යට වෙලා පිරිහිලා හිටලා තියෙනවා. ඒ නිසා තමයි අපට මේ බුදුසසුන්ෙහිදී මඟපර නිවන් සුව ලබන්න නොහැටුනේ. දැන් අපි මේ පරාභව ධර්මයන් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේ බුදුසසුනේදී අදිෂ්ඨාන කරනවා නිවන් දකින තුරු මේ පරාභව හේතුවකටපත් නොවෙම්වා. මේ පරාභව හේතුන්ගෙන් තොර වෙලා අභිවෘද්ධි කර උසස් ගුණ ධර්මයන් මහා මංගල ධර්මයන් කරණීය ධර්මයන් බෝධිපාක ධර්මයන් දසකුසල ධර්මයන් දසපාරමී ධර්මයන් මේවා පුරන්ඩ අදිෂ්ඨාන කර ගැනීමයි මෙතෙන්දී අවශ්‍ය වන්නේ ඉතින් ඒ අනුව සලකා බැලීමෙන් ඊටාම උතුම් බුද්ධෝත්පාද කාලයක උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබා එවාගෙම නැනවත් මනුෂ්‍ය ජීවිත ලබා අද අපි මේ ගත කරන ඊටාම කෙටි කාලයේ කල්ප කෝටි ගණනාවක් අබුද්ධෝත්පාද කාලයක සැප විඳට වඩා වාසනාවන්තයි. අබුද්ධෝත්පාද කාලයක කොච්චර සම්පත් විඳීමෙන් අවුරුදු කෝටි ගණන් අසංගණන් ජීවත් වුණාට වඩා බුද්ධෝත්පාද කාලයේ නැනවත් සම්මාදිට්ඨික බෞද්ධයන් වශයෙන් මේ කෙටි කාලයේ ජීවත් වීම ශ්‍රේෂ්ඨයි. මක් නිසාද අපේ ගත වෙන චිත්තක්ෂණයක් පාසා අපි ගමන් කරන්නේ සසර දුකට නෙමෙයි අජරාමර අමා මහ නිවන් දෙසටයි. නිසා ඒ උත්තරීතර ලාභය සාක්ෂාත් කරගනු පිණිස අද මේ පින්වත් සෑම දෙනාම වේලාසනින් පැමිණ පළමුවෙන්ම ශීලයක පිහිටා බුද්ධ පූජා පැවැත්තුවා. ඊට ප්‍රථමයෙන් සෙත් පිළිද දේශනාවකට සමන් දුන්නා. ඒ වගේම දැන් මේ පරාභව සූත්‍රයේ පිළිබඳව ධර්මානුශාසනාවක් බලාපොරොත්තු වී සිටිය ඊට අදාළ කෙටි දේශනාවක් මේ සවන් දුන්නා. ඒ වගේම මෙතකින් අපි මේ රැස්පත් කරගත්ත නිර්වාණගාමිනී කුසලයේ අපට ලොවේ ලෝතුරා සම්පත් නෙලා ගන්න හේතු වූ සම්බුද්ධ ශාසනයේ නොපෙහි අවුරුදු 5000කට වැඩි කාලයක් නිර්මලව පැවැත්මට හේතු වේවා. සුපේශල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට බුදු සසුන ආරක්ෂා කරමින් සදාම්මාලෝකයේ ලොවට බෙදා දුණු පිණිස අපරස්තර ගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා. සතර ගමනේදීද භවයක් පාසාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතු නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සෝසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදුමහා රහතුන් වහන්සේ නිමේ සැනසේ පැමිණවදාල අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාම නිවන් සුව පිණිසම මේ උදාර කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.